ඊළඟට අපේ ආයුර්වේද වෛද්‍යතුමා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ මුල් කොටසේදී කරුණු 10ක් කාලාමෙන්ට පෙන්වා දීලා නමුත් උන්වහන්සේ ඒ කරුණු 10 ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් මේ මතම පමණක් නිගමනවලට එන්න එපයි කියන දේශනාව කරලා ඊට පස්සේ උන්වහන්සේ ලෝභ දේශ මොහ පිළිබඳව එයාගෙම ප්‍රශ්න කරලා අලෝභ දේශ අමෝහ පිළිබඳවත් එයාගෙම ප්‍රශ්න කරලා එයාගෙම පිළිතුරු අරගෙන එතන උන්වහන්සේ කරලා තියෙන ඇත්තටම බොහොම සාර්ථක මනෝවිද්‍යාත්මකව කරපු බුද්ධි කලම්බනයක් ප්‍රඥාව අවදි කිරීමක් ඒ බොහොම මිනිස්ය මනස පිළිබඳව ගැඹුරු අවබෝධයකින් බුදුරජාණන් වහන්සේ එතන ඒ අයටම තේරුම් ගන්න ප්‍රායෝගිකව ඉඩහැරලා තියෙනවා කොහොමද තීරණයකට එන්නේ කියන එක එවලෙම අත්දැකීමක් ලබන්න අවස්ථාවක් නේද උන්වහන්සේ කරලා තියෙන්නේ. ඔව් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේට ඕන නම් පුළුවන්නේ ඔය කියන අය ඔක්කොම ਸਰවඥ නෙමෙයි ඒගොල්ලෝ අසර්වඥයි ඒ නිසා ඒගොල්ලන්ගේ ප්‍රකාශන අසම්පූර්ණයි මම තමයි ਸਰවඥ මම මේ සියල්ල මනමින් අවබෝධ කළා කියලා දැන් අර පස්වග මහණුන්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් කළානේ මම මේ ධර්ම අවබෝධ කළා මම බුද්ධත්වයට පත් වුණා කියලා. ඉතින් ඒ වගේ ඕනනම් බුදුරජාණන් වහන්සේට තිබුණානේ කාලාමෙන්ට කියන්න මම එදා බොමැඩදී මේ සියල්ල අවබෝධ කළා මම ਸਰවඥයි කියලා උන්වහන්සේට ඕන සිංහනාද කරන්න තිබ්බනේ. එතකොට ඒ සිංහනාද කරන තැනක් නෙමෙයි මෙතන. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සිංහනාද කරන්නේ මම දන්නවා කියලා පෙන්වන්න නෙමෙයි. ඒ තථාගතයන් වහන්සේ අවබෝධ කළ කාරණා වෙනත් කෙනෙකුට සහේතුකව එසේ නොවේයි කියලා ප්‍රකාශ කළ හැකි කෙනෙක් මේ විශ්වයේ ඇත්තේ නැහැ. ඒ තථාගත ධර්මයේ තියෙන නිර්වද්‍යතාවය තහවුරු කරන්නටයි එහෙම කරන්නේ. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානෙ නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. මෙතනදී වැදගත් වෙන්නේ අර මිනිස්සුගේ ප්‍රඥාව අවදි කිරීමයි. දැන් ඇත්තටම මේ කාරණාවලදී අපිට ගොඩාක් මේ වගේ පැති මතුවෙනවා. දැන් සූත්‍රයේ කියවෙන කාරණේ එකක් එතන පසුබිම ගත්තන් පස්සේ අපිට පේනවා ධර්ම sanniveddakයේ තුල තියෙන්නට ඕන කෞශල්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව අපට මේ පිළිබඳව මොකුත්ම අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැති තරමට තථාගතයන් වහන්සේ පිළිබඳ විශාරදයි. හැබැයි මේ විශාරදත්වයේ තියෙන විවිධ පැති පිළිබඳව අපි මේ විදිහට අවධානය යොමු කිරීම වැදගත් වෙන්නේ මොකද ඒවා අපට වැදගත් වෙනවා යම් යම් අයට කර්ම පැහැදිලි කරන්න යාමේදී. එතකොට ඒ අය ඒ අයට අපේ දැනුම පෙන්වන්න ගිහිල්ලා ඇති තේරුමක් නැහැ. අපි ඒ අයගේ බුද්ධියයි ප්‍රඥාවයි අවදි කරන්න. දැන් ඒකයි මම කිව්වේ අර හුඟක් වෙලාවට වර්තමානයේ අපට හමු වෙන ඇතම් දේශකයන් වහන්සේලා උන්වහන්සේලාගේ මේ දේශනා ඇහුවෙන් පස්සේ අවසානයේ ඒව මොකද්ද බලාපොරොත්තුව එතකොට එක්කෝ ඒ කාලය පිරිමැහීම. එහෙම ඒ කියන්නේ දැන් මේ දේශනාව කරන්න ඕන කොහොම හරි මේක කරන්න ඕන. එතකොට ඒ කාලය තුල මොනවා හරි කියලා ඒක ඉවර කරන්න ඕන. එක්කෝ ඒ විදිහට. එහෙම නැත්නම් Tamange මතය තහවුරු කිරීම. එහෙම නැත්නම් අනිත් අයට තේරෙන්නේ මට විතරයි තේරෙන්නේ කියලා ඒත්තු ගැන්නේ. එහෙමත් නැත්නම් Tamanට අනුගත වූ අනුගාමික පිරිසක් සකස් කරගන්න. එහෙමත් නැත්නම් Tamanට අනිත් අයගෙන් ප්‍රසාද ලැබීම. එහෙමත් නැත්නම් Taman දේශකෙක් හැටියට વ્યක්තයි, ව්‍යසාරදයි කියලා පෙන්වන්නට අනිත් අය ප්‍රබෝධමත් කිරීම. ඒතර මේ වගේ එක එක ආකල්ප තුල ධර්ම sannivedanaya කරන අය අපට හමු වෙනවා. ඉතින් ඒ අතර බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය තුල අපට පැහැදිලිවම පෙනෙන දේ ඒ එකක්වත් නෙමේ අර අහන කෙනාගේ ප්‍රඥාව අවදි කිරීම තමයි ප්‍රධාන කාරණේ වෙන්නට ඕන කරන්නේ ධර්ම sannivedake. එතකොට එතනදී මගේ දැනුම කොච්චරද මම ਸਰවඥද මම අරහත්ද මම ප්‍රතඥද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අර අහන පුද්ගලයාගේ ප්‍රඥාව අවදි කරන්න මම කොච්චර දක්ෂද මගේ ਸਰවඥා ਸਰවඥ භාවය තීරණය වෙන්නේ මට බුදුරජාණන් වහන්සේගේ ඒ ਸਰවඥා ਸਰවඥ භාවය බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ භාවය බුදුරජාණන් වහන්සේ. එතකොට නමුත් ඒක මෙතනදී කොහොමද පාවිච්චි කළ යුත්තේ? ඒ පාවිච්චි කරන විදිහත් එක්ක තමයි අපිට හැබෑවට උන්වහන්සේ මේ ਸਰවඥතා ඥානය කොයිතරම් පුළුල්ද කොයිතරම් සූක්ෂමද කියලා ප්‍රකට කරනවා. ඉතින් ඇත්තටම එතන ඉතාමත්ම වැදගත් අවස්ථාවක් කොහොමද ශ්‍රාවකයෙකු හඳුනාගෙන ඒ තනත්තාගේ බුද්ධිමය අවශ්‍යතාවය ඊළඟට මානසික අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ ඉන්න තැනින් කෙනෙක් නගා සිටවන්නට අපි මොනතරම් දක්ෂ වෙන්නට ඕනද ධර්ම sannivedanaya. ඉතින් බුදු කෙනෙක් පමණට දක්ෂ වෙන්නට අපට නොහැකි වුණාට ඒ ක්‍රමවේදය හරියට තේරුම් ගත්තාම අපේ අපේ ශක්ති ප්‍රමාණය අපට මේ ලෝකයේ වෙනුවෙන් කරන්න පුළුවන්. ඇත්තටම ස්වාමීන් වහන්සේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව එක වචන මාත්‍රයක්වත් සඳහන් නොකර කාලාමයන් එදා මුහුණ පාලා සිටපු ගැටලුව ඒ අයගේ ඥාව තුලින්ම ප්‍රායෝගිකව විසඳෙන්න ඉඩ ඇරියා. ඉඩ ඇරියා. අවදාන වශයෙන් ඒ අය තිරුවන් සරණ යන තත්ත්වයටම පත් වුණා. තත්ත්වයටපත් වුණා. ඉතින් ඇත්තටම දැන් ඒ අය ඒ අය හිටියේ ලොකු අරුබුදයකනේ. ඒ කියන්නේ දැන් කවුද හරිද කියන්නේ කියලා තෝර බේර ගන්න බැහැ. ඒතකොට එතනදී බුදුරජාණන් වහන්සේ කිය දේශනා කරන්න ගියා නම් එහෙම මම ਸਰවඥයි මේ මම කියන දේ තමයි හරි කියලා අර අර ගොඩේම තව එක්කෙනෙක් බවට පත් වෙනවා බුදුහාමුදුරුවෝ. එතකොට එතකොට බුදුහාමුදුරන්ට වෙන්නේ තර ටිකම තමයි. ඊට පස්සේ ඊළඟට තව කෙනෙක් ආවන් පස්සේ කාලාමෙන් කියයි මේ ශ්‍රමණ බවත් ගෞතමයත් ආව මෙන්න මෙහෙම කිව්වා. දැන් අපි කොහොමද මේක හරි වැරද්ද තෝරගන්නේ කියලා. ඉතින් ඒ නිසා අර ගොඩ අතරේ තව එක්කෙනෙක් බවටපත් වෙන්නේ නැතුව කොහොමද ඒ අය තුල ප්‍රඥාව අවදි කරන්න කියන තැනට ඉතාම සූක්ෂම විදිහට උන්වහන්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. කාලාමයන්ට කාලාන්තරයක් දෙවිච්ච කාලාන්තරයක් දෙවිච්ච ප්‍රශ්නේ බුදුහාමුදුරු ප්‍රායෝගිකවම එතෙන් විසඳුවා. විසඳනවා. ඒක තමයි ඒ සූත්‍රයේදී වටිනාම කොට මේ අනුන් අනුන් පිළිබඳ තීරණ ගැනීමේ ප්‍රශ්නයක් කාලාමෙන් තිබුණේ. ඒතර බුදුහාමුදුරුව ඊටාම සූක්ෂම විදිහට ඒ ටික ඔක්කොම පැත්තකින් තියන. දැන් දැන් අර ගොල්ලන්ට දැන් මේ මේ අර බාහිරත් එක්ක අර අනුමනතුංග මහත්තයා කිව්වා වගේ දැන් මේ බාහිරත් එක්ක තමයි ඒගොල්ලෝ පැටලි පැටලි හිටියේ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම අයින් කරන්න අයින් කරන්න අයින් කරන්න කියලා මේගොල්ලන්ගේ මනස නිදහස් කළා. දැන් අර අජාන් චාහාමුදුරුව එක අවස්ථාවක කියනවා ඔබ මා ළඟට එනකොට මේ හිස් බඳුනක් අරන් එන්න. එතකොට මට ලේසි ඒකට යමක් පුරවලා යන්න. හැබැයි ඔබ අරන් එන්නේ මගේ ළඟට පිරිච්ච බඳුන. හැබැයි පිරලා තියෙන නිකන් මඩ කුණු වෙච්ච, පල් වෙච්ච වතුර. එතකොට ඒකට මම තව මොකක් හරි දාන්න ගමන් අර මඩ ගොඩේම තව එකක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට මම උපදෙස් දෙන්න ඔබ මං ළඟට එනකොට විවෘත බඳුනක් අරන් එන්න. ඒ කියන්නේ සියල්ලම අයින් කරලා හිස් බඳුනක් අරන්. එතකොට මට ලේසි දේවල් පුරවලා යවන්න. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ඒකේ තව ඊටාම සූක්ෂම විදිහට දැන් අරගොල්ලෝ එන්නේ හිස් බඳුනක් අරගෙන නෙමෙයි. අර එක එක්කෙනාගේ මතවාද පුරෝගන කුණු කරගත්තු පල් වෙච්ච සංකීර්ණ ගොඩක් අරගෙන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එකින් එක එකින් එක ඔක්කොම ටික අයින් කරනවා. මේකත් අයින් කරන්න, මේකත් අයින් කරන්න, මේකත් අයින් අයින් කරලා බුදුහාමුදුරුවෝම මුලින්ම අරගොල්ලගේ භාජනේ හිස් කරනවා. හිස් කරලා ඇතුළතින් යමක් මතු කරගන්නට මඟ පෙන්වනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට ඊටාම නිකන් අර විදුලි කැටුව වගේ එහෙම නැත්නම් Tamanට දැන් අපිට අර යම් පොතක් කියවගෙන යනකොට එක පාරට යම් කාරණා දැනෙන්නට ගන්න. ඉතින් අන්න ඒ වගේ ඒගොල්ලන්ගේ මනස අවදි වෙනවා. ඉතින් ඒ බඳු අවස්ථාවල තමයි ඔය ශ්‍රාවකයෝ කියලා තියෙන්නේ ස්වාමීනි වහලා තිබිච්ච දෙයක් විවෘත කළා වගේ. එතකොට මේ අන්ධකාරයේ යම් කිසි කෙනෙකුට දකින්නට ආලෝකය දැල්ලුවා වගේ ඔබ වහන්සේ මේක මනවින් පැහැදිලි කළා. තාම විශිෂ්ටයි කියලා ඒ ශ්‍රාවකයෝ Tamanගේ සතුට ප්‍රකාශ කරන්නේ ඒ බඳු අවදි කිරීමක් එතන සිද්ධ වෙන නිසා.